කම්මඨානාචාර්ය අතිපූජ්‍ය උඩුගම්පල ධම්මරන්සී ස්වාමිපාදයාණන් වහන්සේය. භාවනා යෝගීන් හට විශේෂයෙන් වැදගත් වන සූත්‍ර දේශනාවන් ගණනාවක් අලලා කරන ලද මෙම දේශනා මාලාව පටිගත කරන ලද්දේ මේ තිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2011 දෙසැම්බර් මාසයේදී පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවකදීය. මෙම වටිනා ධර්මදේශනාවලිය ශබ්ද සංස්කරණය කොට CD තැටියක් වශයෙන් පූජා කර බෙදා හරින ලද්දේ ලීලාමණී වීරසිංහ නානායක්කාර මහත්මියගේ බැතිබර දායකත්වයේදී Thank you.